ප්‍රාත්‍රි 8යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුවේශීය සේවයයි. ධර්මානුශාසනා අද ධර්මානුශාසනා පවත්වන දේශකයන්න් වහන්සේ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 එවං දිට්ඨිකෝ අහං බන්තේ තීති සද්ධර්ම ශ්‍රවණාබිලාසී සදහවත් පින්නතුනි අද ඔබ සූදානම් වෙන්නේ ඒ අපගේ ශාස්ත්‍ර වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේිට වසර 2600කට කලින් මේ ලෝක ධාතුවට පහළ වෙලා ඒ දේශනා කොට වදාළ උතුම් ධර්මය ඇතුළත් උතුම් වටිනා ධර්මානුශාසනාවකට සවන් දීම සඳහා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වීම නිසා මේ ලෝකේ බොහෝ දෙව්මිනිස් සත්වයාට හැකියාව උදා වුණා තමන්ගේ ජීවිතය තුළ පුදුමාකාර වාසනාවක් උදා කර ගැනීමට. ඒ වාසනාව මේ ලෝකෙට උදා වුණ බව බොහෝ දිනෙකට හඳුනා ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අදාළ වෙන්නේ ප්‍රඥාව සහිත වූ ප්‍රඥාව මෙහෙවන්නට හැකියාව ඇති ශ්‍රාවකයාට. ඒ කියන්නේ ඒකේ අදහස තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අදාළ වෙන්නේ ප්‍රඥාවට. ඒ ධර්මය මේ ඇස් දෙකින් බලලා දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුල තිබෙනවා කාරණා තුනක් පිළිබඳව. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සත්‍යයට තියෙන මංස චක්කු ඒ කියන්නේ මේ මසස නම් වූ ඇසක් තියෙනවා. ඒ වගේම මේ සත්‍යයට උපදවා ගන්න පුළුවන් දිබ්බ චක්කුව, දිවස. ඒ වගේම මේ සත්‍යයට උපදවා ගන්න පුළුවන් ප්‍රඥා ඇස. ප්‍රඥාවට බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ ඇසක් හැටියට. ඒ කියන්නේ ලෝකේ යථාර්ථය විනිවිද දකින්න පුළුවන් හැකියාව ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුල තියෙනවා. ඒ ධර්මයේ තුලින් ලෝකේ විනිවිද දකින කිනා ලෝකයේ පිළිබඳව සැබෑ තතු වටහාගෙන ඒ ලෝකයේ තියෙන ඇලිය යුතු දේවල් වලින් සිත මුදවාගෙන සදහටම ඒ ලෝකේ නිදහස් වෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ මිනිස්සෙක් උපදිනකොට ඒ මිනිස්යාගේ සිතේ තියෙන එක්තරා ස්වභාවයක්. ඒ ස්වභාවය තමයි මේ සත්‍යයේ සිත නිරන්තරයෙන් නිරතුරුවම අකුසලයට බර වූ ස්වභාවයකයි පවතින්නේ. ඒ කියන්නේ කය අසංවරයේ පිණිසයි මේ සත්‍ය වැඩිපුර නිබුරු වෙන්නේ. ඒ වගේම වචනේ අසංවරයේ පිණිසයි මේ සත්‍ය වැඩිපුරම නිබුරු වෙන්නේ. ඒ වගේම සිතවිලි අසංවර වීම පිණිසමයි මේ සත්‍ය වැඩිපුර නැඹුරු වෙන්නේ. මෙන්න මේ කාරණාව පිළිබඳව මේ අසංවර බව නිසා Tamanට වෙන අනතුර නොහඳුනා ගන්නා කෙනා ඒන් අත මිදෙන්න කල්පනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වවදාලා මේ සිතත්, කයත්, වචනය මුල් කරගෙන මේ සත්‍යයන් සතර ආපාය උපතක් කරා ගමන් කරන ආකාරය. බුදුරජාණන් වහන්සේ ඒකට විසඳුමක් ලබා දුන්නා. එතකොට ප්‍රඥාව සහිත ප්‍රඥා ඇස තියෙන කෙනාට පුළුවන් තමන්ගේ ජීවිතය දිහා ඒ ධර්මයට අනුකූලව නුවණින් විමසා බලලා ඒ දහම් ඇසේ උපකාරයෙන් සතර ආපායේ උපදින ස්වභාවයෙන් අත මිදීමේ වාසනාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට උදා වෙනවා. මෙන්න මේ පිළිබඳව මේ කරුණ පිළිබඳව නොදන්න කෙනා කල්පනා කරනවා බුදුදහම කියන්නේ වෙනත් ආගමක් වගේ ඒහා සමානයි කියලා. මෙන්න මේ විශේෂත්වය තමන්ගේ නුවණින් නොදකින කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැලුවට ලක් කරනවා. ඒ ධර්මයේ තුල විශේෂත්වය කුමක්දයි එයාට හඳුනාගන්න බැරුව එයා ධර්මයේ තුල වැඩෙන කෙනෙක් බවට පත් වෙන්නේ නැතුව සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවත් වෙලා සතර පායෙත් යන ස්වභාවයෙන් මරණයට පත් වෙලා යනවා. නමුත් අපිට අවස්ථාවක් තියෙනවා පින්නතුනේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුල තිබෙන ඒ සැබෑ තතු හඳුනාගෙන ඒ ධර්මයේ තුලින් අපේ ජීවිතය පිළිබඳව යථාර්ථය අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතයට ඇති අනතුරින් අතමිදීමේ වාසනාව අපි හැමදිනාටම උදා වෙලා තියෙනවා. දැන් බලන්න ඔබ කල්පනා කරලා මේ මනුස්ස ලෝකේ විවිධාකාර වූ ස්වභාවයන් අපට දකින්න ලැබෙනවා. මේ මනුස්ස ලෝකේ ඉන්නවා සමහරු පොහොසත්, සමහරු දුප්පත්. ඒ වගේම තව සමහර අය ඉන්නවා හොඳට ප්‍රඥාව තියෙනවා. තව සමහර අය ඉන්නවා ප්‍රඥාව නැහැ. මන්දබුද්ධිකයි. ඒ වගේම තව සමහර අය උපදිනවා අඩු වයසෙන් මරණයටපත් වෙනවා. තවත් සමහර අය මනුස්ස ලෝකේ බොහෝ දීර්ඝායුෂ ලබනවා. එතකොට පින්නතුනි අපිට මේ ලෝකේ වෙනස්කමක් දැක ගන්නට පුළුවන්කම තියෙනවා. මේ වෙනසට හේතුව තමයි එකිනෙකා තමන්ගේ ජීවිත තුළ රැස් කරගත්තා වූ කර්මය මුල් කරගෙන මේ සසරේ ගමන් කරන ස්වභාවය. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සියල්ලටම විසඳුම ලබා දෙන ඒ උතුම් ගාම්භීර වූ ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතු ඒ වගේම නුවණ මෙහෙවා ප්‍රඥාව මෙහෙවා තමන්ගේම ජීවිතය තුළින් දැක්ක යුතු ධර්මයක් මේ ලෝකයට දේශනා කොට වදාලා අප සියලු දෙනා කෙරෙහිම උපන්නා වූ මහා කරුණාවෙන් යුතුව. ඒ නිසා අද ඔබට දහම් කාරණා කිහිපයක් කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවක් තිබෙනවා අංගුත්තර නිකායට අයිති කිං දිට්ඨික සූත්‍රය කියලා. ඒකේ අදහස තමයි මේ ලෝකේ නොයෙකු දෘෂ්ටි මතවාද තියෙනවා. එතකොට ඒ අනාථ පින්ඩික සිටුතුමා අන්‍යාගමික පිරිසකට ලබා දුන්න පිළිතුරක් මේ උතුම් බුදු දේශනාව තුළ ඇතුළත් වෙලා තියෙනවා. මේ සිදුවීම සිදු වුණේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවක. එදා අනාථපිණ්ඩික සිටුතුමා කල්පනා කළා බුදුරජාණන් වහන්සේ දැහැ දකින්නට ජේතවනාරාමයට යන්න ඕනේ කියලා. එහෙම කල්පනා කරලා බුදුරජාණන් වහන්සේව දැහැ දකින්න ඉතාගෙන සාමාන්‍ය දහවල් වේලාවක නික්මුණා. තමන්ගේ මාලිකාවෙන්. ඒ නික්මලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ජේතවනාරාමයට යද්දී මේ අනාථ පින්ඩික සිටුතුමාට සිහිපත් වුණා දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ භාවනා කරනවා. ඒ නිසා මේ වෙලාව සුදුසු නැහැ. තව ටිකක් හවස් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න. ඒ නිසා ඒ වගේම මනෝභාවනීය භික්ෂුන් වහන්සේලා ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ආදී ඒ උතුම් රහතන් වහන්සේලා මේ වෙලාවේ සමාධි සුවයෙන් කල් ගෙවන වෙලාව. ඒ නිසා මේ වෙලාව සුදුසු නැහැ. ඒ උතුම් රහතන් වහන්සේලා මුණ ගැහෙන්නත් මේ වෙලාව සුදුසු කාලයක් නෙවෙයි. ඒ නිසා තව පරක් වෙලා යනවා කියලා අනාථ පින්ඩික සිටුමාට කල්පනා වුණා. දැන් මේ ගමන යන පිටත් වෙන නිසා අනාථ පින්ඩිකතුමා කල්පනා කළා එහෙනම් මම වෙනත් ආගමකට අයිති වෙනත් ආගමක පූජනීය ස්ථානයකට යනවා කියලා හිතලා ඒ පරිබ්‍රාජකයන් හිටපු ආරාමයකට ගියා. ඒ යද්දර පරිබ්‍රාජක පිරිස එකතු වෙලා රැස් වෙලා නොයෙකුත් ආකාරයේ දෙතිස් කතාවෙන් කල්දුවනවා. ඒ වෙලාවේ ඒ පිරිස දැක්කා දුර තියාම අනාථ පින්ඩික සිටුතුමා තමන්ගේ ආරාම පැත්තට එනවා. ඒ දැකලා ඒ පරිබ්‍රාජක පිරිස අනිත් අයට කිව්වා පින්වත්නි අන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙනවා. ඔය ශ්‍රාවකයෝ හරිය කැමති නිශ්ශබ්දතාවයට. එනිසා අපි නිශ්ශබ්ද වුණොත් ඒ අනාථපිණ්ඩික සිටුතුමා මෙතෙන්ට පැමිණේවි. එහෙන් පැමිණුණොත් අපට යම්කිසි කාරණාවක් ගැන කතා කරන්න පුළුවන් වෙයි. ඒ නිසා අපි නිශ්ශබ්ද වුණු කියලා ඒ හිතපු පිරිස සියලු දෙනාම නිශ්ශබ්ද වුණා. ඊට පස්සේ අනාථ පින්ඩික සිටුතුමා එතෙන්ට පැමිණියා. ඒ පැමිණෙනාට පස්සේ එකත් පසකින් වාඩි වුණා. තමන්ගේ ආගිය තොරතුරු කතා කරලා ඊට පස්සේ අර පරිබ්‍රාජක පිරිස අහනවා ඊටාම වැදගත් ප්‍රශ්නයක්. ඒ අයට හිතුණ ගැටලුවක්. ඒ අනාථ පින්ඩික සිටුතුමාගෙන් අහනවා. සිටුතුමනි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කුමන දෘෂ්ටියක් දරන කෙනෙක්ද? කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඊට පස්සේ අනාථපිණ්ඩික සිටුතුමා අර පරිබ්‍රාජක පිරිසට ප්‍රකාශ කරනවා නකෝහං බන්තේ භගවතෝ සබ්බං දිට්ඨින් ඥානාමි. ස්වාමීනි මම ඒ භාග්‍යතුන් වහන්සේ දරන්නා වූ සියලුම අදහස් ගැන මම දන්නේ නැහැ කියලා පිළිතුර ලබා දුන්නා. ඊට පස්සේ නැවතත් අර පරිබ්‍රාජක පිරිස අහනවා සිටුතුමනි එහෙමනම් ඒ භික්ෂුන් වහන්සේලා ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ භික්ෂුන් වහන්සේලා කුමන මතයක් දරාගෙන ඉන්නයිද කියලා ඊට පස්සේ අනාථපිණ්ඩික සිටුතුමා ප්‍රකාශ කළා පින්තුනේ ස්වාමීනි මම ඒක දන්නේ නැහැ. ඒ භික්ෂුන් වහන්සේලා කුමන මතයක් දරාගෙන ඉන්නවද කියලා ඒක මම දන්නේ නැහැ. ඊට පස්සේ අර පරිබ්‍රාජක පිරිස අහනවා සිටුතුමනි දැන් ඔබගෙන් අපි ඇහුවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කුමන අදහසක් දරාගෙනද කුමන මතයක් දරාගෙන දින්නේ කියලා. ඒ වෙලාවට ඔබ ඉගෙන සියල්ල දන්නේ නැහැ කියලා. ඒ වගේම අපි ඇහුවා ඔබගෙන් මේ භික්ෂුන් වහන්සේලා කුමන මතයක් කුමන අදහසක් ඇතුවද වාසය කරන්නේ කියලා. ඒ වෙලාවේ ඔබතුමා අපිට කිව්වා ඒ සියලු අදහස් ගැන මම දන්නේ නැහැ කියලා. එහෙනම් සිටුතුමනි අපිට කියන්න ඔබතුමා දරාගෙන ඉන්න මතය කුමක්ද කියලා. ඊට පස්සේ අනාථපිණ්ඩික සිටුතුමා අර පරිබ්‍රාජික පිරිසට ප්‍රකාශ කරනවා ස්වාමීනි මගේ අදහස නම් මට කියන්න පුළුවන්. ඉතින් මගේ අදහස නෙමෙයි මම කැමති ඔබ වහන්සේලාගේ අදහස දැනගන්න. මගේ අදහස නම් මට පස්සේ උනත් කියන්න පුළුවන්. ඒ නිසා මට ඔබ වහන්සේලාගේ මතය ඔබ වහන්සේලා මේ දරාගෙන ඉන්න අදහස් ගැන මට ප්‍රකාශ කරන්න කියලා අර අනාර්කින්දික සිටුතුමා අර පරිබ්‍රාජික පිරිසට ප්‍රකාශ කළා. මෙහෙම කිව්වට පස්සේ එක්කෙනෙක් එක පරිබ්‍රාජකෙක් කියනවා සිටුතුමනි මම දරන මතය මෙන්න මේකයි. සස්සතෝ ලෝකෝ මේ ලෝකය සදාකාලික උපතක් සහිත මරණින් මතු සදාකාලික උපතක් ඇති විදිහටයි මම දරාගෙන ඉන්නේ. ඉදමේව සත්‍යං මෝග මඤ්ඤන්ති. මේ මන් දරාගෙන ඉන්න මතේ විතරයි නිවැරදි. අනිත් සියලු දේවල් වැරදි අදහස් කියලායි මගේ මතය තියෙන්නේ. ඊට පස්සේ නැවත තව පරිබ්‍රාජකයෙක් කියනවා අසස්සතෝ ලෝකෝ ඉදමේව සත්‍යං මොගමඤ්ඤಂತಿ අනිත් කෙනා කියනවා සිටුතුමනි මම හිතාගෙන ඉන්නේ මගේ මතය තමයි මේ ලෝකේ මරණින් මතු සදාකාලික උපතක් නැහැ මේ ජීවත් වෙන ජීවිතය අවසන් වෙලා ගියාට පස්සේ මේ හුස්ම ටික හුළඟට එකතු වුණාට පස්සේ මේ කය පොළොවට පස් වෙලා ගියාට පස්සේ මේ ලෝකේට මේ ජීවිතේට වෙන කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ නැවත උපතක් කරා යන්නේ නැහැ ඒක තමයි මම දරන මතය. ඒක තමයි නිවැරදි දේ. ඊට වඩා දෙයක් මේ සත්‍ය වූ යමක් මේ ලෝකේ නැහැ කියලා ඒ අදහසයි සිටුතුමනි මම දරාගෙන ඉන්නේ මතය කියලා ඒ පරිබ්‍රාජකයා අනාථ පින්ඩික සිටුතුමාට ප්‍රකාශ කළා. තව කෙනෙක් කියනවා සිටුතුමනි මං දරාගෙන ඉන්න මතය තමයි මේ ලෝකයේ කෙලවරක් තියනවා කියන අදහසයි මම දරාගෙන ඉන්නේ. ඒක තමයි සත්‍ය. අනිත් සියලුම මතයන් බොරු. තව කෙනෙක් කියනවා සිටුතුමනි මේ ලෝකේ කෙලවරක් නැහැ. මේ ලෝකේ කෙලවරක් නැහැ. ඒ අදහස තමයි සත්‍යය. ඒ ඒ මතය තමයි සත්‍යය. ඒක තමයි මම දරාගෙන ඉන්නේ. ඊට පස්සේ තව කෙනෙක් කියනවා මේ ජීවයත් මේ ජීවිතයත් ඒ වගේම මේ ශරීරයත් කියන්නේ එකකට. මේක දෙකක් නෙමෙයි කියලා ඒකයි මම දරාගෙන ඉන්නේ මතය. තව කෙනෙක් කිව්වා. තව කෙනෙක් කියනවා එතෙන්දී තව පරිබ්‍රාජකෙක් ප්‍රකාශ කරනවා මේ ජීවිතයත් මේ ශරීරයත් කියන දෙකක්. ඒක තමයි සත්‍ය. අනිත්‍යව බොරු. මේක තමයි මම දරාගෙන ඉන්න මතය. තවත් කෙනෙක් කියනවා රහතන් වහන්සේ මරණින් මත්තේ නැවත ජීවත් වෙනවා. ඒක තමයි මම දරාගෙන ඉන්න මතය. ඒක ඇත්ත අනිත්‍යව සියල්ලම බොරු. තව කෙනෙක් ප්‍රකාශ කරනවා රහතන් වහන්සේ මරණින් මත්තේ නැහැ. මරණයටපත් වුණාට පස්සේ රහතන් වහන්සේ කියලා කෙනෙක් නැහැ. ඒක තමයි මම දරාගෙන ඉන්න මතය. ඒක තමයි සත්‍යය. ඊට වඩා දෙයක් නැහැ. ඒක තමයි සැබෑම සත්‍ය මේ ලෝකේ තියෙන කියලා තව පරිබ්‍රාජකෙක් ප්‍රකාශ කළා. ඊට පස්සේ තව කෙනෙක් ප්‍රකාශ කරනවා මේ රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා. එහෙම නැත්නම් මරණින් මත්තේ නැහැ කියන්නත් බෑ. ඒක තමයි මම දරන මතය. ඊට වඩා දෙයක් මේ ලෝකේ නැහැ. තව කෙනෙක් කියනවා මේ රහතන් වහන්සේ මරණින් මත්තේ නැත්තේත් නැහැ. ඇත්තෙත් නෑ. ඒක තමයි මම දරන මතය. ඊට වඩා දෙයක් ලෝකෙ නෑ. දැන් බලන්න අපිට තේරුම් ගන්න ඕන පින්නතුනේ මේ නොයේකුත් මත ගැන තමයි මේ අය ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ මේ ලෝකෙ එක එක්කිනා දරාගෙන අදහස්. එතකොට සත්‍යයට පටහැනි වූ දෙයක් මේ ලෝකේ යථාර්ථයේ නොදුටු ප්‍රඥාව නම් වූ ඇස නැති ලෝකේ තමන්ගේ ජීවිතය පිළිබඳ යථාර්ථය අවබෝධ කර නොගත් කෙනාට තේරුම් ගන්න බෑ. එයා තමන් දරන්නා වූ මත හරි කියලා හිතනවා. තමන්ගේ අදහසම හරි කියලා හිතනවා. ඊට වඩා දෙයක් මේ ලෝකේ නෑ කියලායි ඒයි මතයන් දරාගෙන ඉන්නේ. දැන් අපිට වැදගත් වෙන්නේ මෙතෙන්දී මේ නොයෙකුත් මත විග්‍රහ කර ගැනීමට වඩා මේ මතවාද අදහස් ඇති වෙන්නේ කොහොමද කියන එක ගැන දැන ගැනීමයි. මොකද ඒක දන්නේ නැත්නම් අපටත් නොයෙකුත් මතවාද ඔස්සේ නොයෙකුත් අදහස් ඔස්සේ Taman Taman හිතාගන්න මතය තුල ගැබ් වෙලා ඒකම හරිය කියන අදහස තුල ඉඳගෙන ලෝක යථාර්ථය අවබෝධ කරගන්න මානසිකත්වයේ ගොඩනගා ගන්න නැතුව සතර පායට යන ස්වභාවයටපත් වෙනවා. ඒ නිසා අන්නේ අනතුරු අපි තේරුම් අරගෙන අපි වටහා ගන්නට ඕන කරනවා මේ ලෝකේ තියෙන සත්‍ය කුමක්ද කියලා. දැන් මේ විදිහට ඒ පරිබ්‍රාජක පිරිස ඒ අනාථපිණ්ඩික සිටුතුමාට මේ කාරණාව ප්‍රකාශ කළා. නැවත අනාථපිණ්ඩික සිටුතුමා ඒ පරිබ්‍රාජක පිරිසට ලස්සන පිළිතුරක් දෙනවා. මේක සාමාන්‍ය කෙනෙකුට දෙන්න පුළුවන් පිළිතුරක් නෙමෙයි. අපි දන්නවා ඒ අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ දැකපු මුල්ම දවසේ ධර්මය අවබෝධ කරගත්තා. මේ ලෝකේ හේතුන් නිසා හටගන්නා වූ යමක් ඇද්ද? ඒ හේතු නැතිවීමෙන් මේ ලෝකේ හටගන්නා වූ සියල්ල නිරුද්ධ වී යනවා කියන ඒ සම්මා දිට්ඨියටපත් වුණා. ලෝක යථාර්ථය තමන්ගේ ජීවිතය පිළිබඳ යථාර්ථය අවබෝධ කරගත්තා. ඒ අවබෝධය තුළ ඉඳගෙන තමයි ඒ අවබෝධයෙන් නිතුව තමයි ඒ අනාථපිණ්ඩික සිටුතුමා නම් වූ ඒ බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයා මේ ලෝකයේ තුල හැසිරුනේ. ඒ නිසා ඒ කිසිදු මතවාදයක්, ඒ කිසිදු අදහසක් පිළිබඳව තමන්ගේ සිත යොමු කරන්න ඒ අනාථපිණ්ඩික සිටුතුමා සූදානම් වුණේ නැහැ. ඒකට ලස්සන උත්තරයක් අනේ පිණිසිටුතුමා ලබා දුන්නා. ඒ පිළිතුර තමයි ඒ සිටුතුමා කියනවා ස්වාමීනි ඔබ වහන්සේලා දැන් ප්‍රකාශ කළා මේ ලෝකේ මරණින් මත්තේ සදාකාලික උපතක් තියෙනවා කියලා. එතකොට මේක ඇති උනේ මෙන්න මෙහෙමයි. මේක මේ දෘෂ්ටිය අත්තනෝවා අයෝනිසෝ මනසිකාර හේතු උත්පන්නා. එක්ක තමා තුළ අයෝනිසෝ මනසිකාරය නිසා ඉපදුන අදහසක්. ඒ කියන්නේ නුනුවණින් කල්පනා කිරීම. සැබෑ తත්වයේ බැහැරකොට තමන්ගේ හිතින් මවාගත්තා වූ අදහසක් තුලින් තමන්ගේ මතය ගැන කල්පනා කරලා තමන්ගේ අදහසට ගැළපෙන දේවල් ඒ ඇහෙන දේවල් ඒකටම යොමු කරගෙන ඒ යොමු කරගත්තට පස්සේ එයා වැටෙන අදහස තමයි අයෝනිසෝ මනසිකාරයෙන් හටගන්නා වූ මේ දෘෂ්ටිය. ඒ අයෝනිසෝ මනසිකාරයෙන් හටගන්නේ කියන්නේ සැබෑ තත්ත්වේ කල්පනා නොකර තමන්ගේ මතය ගැන විතරක් කල්පනා කරන කෙනා. නුනුවණින් කල්පනා කරන කෙනා එයා වැටෙන අදහසක් තමයි මේ සාස්වතවාදය. ඒ කියන්නේ ලෝකේ මරණින් මතු සදාකාලික උපතක් තියෙනවා කියන අදහස. ඒ මතය, ඒ දෘෂ්ටිය. එතකොට අර අනාථ පින්ඩික සිටුතුමා ප්‍රකාශ කරනවා ස්වාමීනි ඔය කාරණාව හටගත්තේ තමා තුළම උපන් අයෝනිසෝ මනසිකාරය නිසා. එහෙම නැත්නම් පරතෝ ගෝසෝ පච්චයා අනුන්ගෙන් අහපු දෙයක් නිසා. දැන් අපි එක එක අදහස් වලටපත් වෙනවනේ එක එක කෙනා කියන දේවල් මුල් කරගෙන. ඒතකොට කවුරු හරි කිව්වොත් මේ ලෝකය මේ කෙලවර වෙලා යනවා අසවල් තැනින්. එතකොට එයා ඒ මතේ දරා ගන්නවා. එතකොට එයාගේ අදහසක් නෙමෙයි ඒක වෙන කෙනෙක් කියපු අදහසක්. ඒ වෙන කෙනෙක් කියපු අදහස එයා තමන්ගේ අදහසක් හැටියට තමන්ගේ දෙයක් හැටියට සිතින් ග්‍රහණය කරගත්තට පස්සේ එයාට ඒකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ අයනස මානසිකාරයත් ඒ වගේම බාහිරින් ශ්‍රවණය කරන්න ලැබෙන කාරණාත් මුල් කරගෙන තමයි නොයේක දෘෂ්ටි මතවාද වලට වැටෙන්නේ. එහෙමනම් අපිට මේ කාරණාවෙන් පින්නතුනේ ඊට වැඩගත් කාරණාවක් පැහැදිලි කරගන්න පුළුවන්. ඒ තමයි තමන් මේ ලෝකේ මේ ජීවිතය පිළිබඳ ලෝකය කියලා බුදුරජාණන් වහන්සේ අදහස් කළේ හිසකෙස් වලින් පහළට යටිපතුලෙන් උඩට සමකින් ආවරණය වූ මේ ඉන්ද්‍රයන් ආයතන සහිත මේ බඹයක් පමණු ශරීරයක තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයයි අදහස් කොට වදාළේ. එතකොට ඒ ලෝකය පිළිබඳව, ඒ ජීවිතය පිළිබඳව සැබෑ తত্ত্বය අවබෝධ කර නොගත්තා වූ කෙනා ඒ පිළිබඳ සැබෑ తත්ත්වේ වටහා නොගත් කෙනා නොයෙකු දෘෂ්ටි මතවාදවලට එක ශ්‍රේණියෙන් වැටෙන්න පුළුවන්. මොකද එයා ලෝක යථාර්ථය දන්නේ නැති නිසා. එයාගේ මානසික ස්වභාවය ඒ තනුව ලෝකෙ විනිවිද දකින ආකාරයට සකස් නොවේ තිබීම නිසා. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ නම් අපිට තියෙන අනතුරු ඔන්න ඔතනයි තියෙන්නේ. මේ ලෝකේ අපි ඉපදුනාට මිනිස්සෙක් හැටියට. ඒ මිනිස්සෙක් වෙලා ඉපදුනාට අපට අවස්ථාව ලැබෙන්නේ නැහැ හැම දිනාටම පිනක් නැහැ. සැබෑ වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරගෙන ඒ ලෝකේ නොයෙකුත් මතවාදවලට දෘෂ්ටිවලට බැඳෙන මානසිකත්වයෙන් අත මිදෙන්න. ඒ ඒ අදහස එහෙම නැත්නම් ඒ Taman දරන අදහසම හරි කියලා හිතාගෙන සත්‍ය වූ දෙයක් බැහැර කරන ලෝකයක් තමයි අද අපිට දකින්නට ලැබෙන්නේ. එතකොට එයා ගලපන්නේ Taman ගරන මතයට පමණයි. මේ ලෝකේ යමක් අහනවද? යමක් ඇස් දෙකෙන් දකිනවද? යමක් ගැන හිතනවද? යමක් ගැන කල්පනා කරනවද? ඒ Tamanගේ මතයට ගැලපෙන විදිහට තමයි එයා සියල්ලම සකස් කරගන්නේ. එතකොට ඒක වැරදි වෙන්න පුළුවන්. නමුත් ඒක බැහැර කරන්න සූදානම් නැහැ. බුදුරජාණන් වහන්සේ අදාලා තම දුෂ්කර කාරණාවක් කියලා. ඒ නිසා අපේ අනුතරට පත්වන තැනක් බුදුරජාණන් වහන්සේ ඔය පැහැදිලි කරන්නේ. එතකොට ආනාථපිණ්ඩික සිටුතුමා හරි විශාරද විදිහට ධර්මයේ තුල පිහිටපු කෙනෙක් හැටියට ඒ කාරණාවට පිළිතුරු ලබා දෙනවා. කියනවා සාකෝ පනේසා දිට්ටි. ස්වාමීනි ඔය දෘෂ්ටිය ඒ කියන්නේ සාසක දෘෂ්ටිය. දැන් නොයේක දෘෂ්ටි මතාවද කොයික උනත් හටගන්න තැන මෙන්න මේකයි. ඒක භූතා හේතු නිසා හටගත්තු දෙයක්. ඒ කියන්නේ හේතුන්ගෙන් ඉපදුන දෙයක් තමන්ගේ සිතින් මනසිකාර කරලා උපදවාගත්තු අදහසක්. සංකතා සංකතයක ලක්ෂණ තුනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා උප්පාදෝ පඤ්ඤායති. හට ගැනීමක් දකින්න තියෙනවා. ඒ වගේම වයෝ පඤ්ඤායති. වෙනසී යාමකුත් දකින්න තියෙනවා. ඒ වගේම චිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. පවතින කාලය අතරත වෙනස් වීමකුත් දකින්න ලැබෙනවා. මේ ලෝකේ තියෙන දේවල් මේ ස්වභාවයටයි තියෙන්නේ. අන්නේ ස්වභාවයෙන් යුතු දෙයට කියනවා සංකතය කියලා. එතකොට සංකතයේ ලක්ෂණ තුනයි. හට ගැනීමක් වෙනෙන, වෙනසී යාමක් වෙනෙන, පවතින කාලය අතරත වෙනස් වීමක් වෙනන සියලුම දේවල් සංකත. එතකොට හේතු නිසා හටගත්තා වූ දෙයක් තමයි අර මතය. ඒ වගේම ඒ සංකතයේ ලක්ෂණ වලින් යුතු දෙයක් තමයි ඒ මතය. චේතිතා. චේතනාවකින් හටගත් දෙයක්. දැන් බලන්න අපි ඇහෙන් රූපයක් දැක්කට පස්සේ කනින් ශබ්දයක් ඇහුවට පස්සේ අපිට ඒ ගැන හිතෙනවා. අපි ඒ ගැන චේතනා පහළ කරනවා. අදහස් ඇති වෙනවා. එතකොට මෙන්න මේකට කියනවා චේතනාවකින් ඉපදුන දෙයක් තමයි ඔය උපදින යම්තාක් මතවාදයක්ද දෘෂ්ටියක්ද ඒ සියල්ලම චේතනාවකින් උපදින දේවල්. ඒ වගේම පටිච්ච සමුප්පන්නා හේතුඵල ධහමට අයිති වූ දේවල්. ඒ කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී මේට වසර 2600කට කලින් අවබෝධ කරගත් ඒ පටිච්ච සමුප්පාදයට අනුව තමයි මේ සත්වයන් තුල යම්තා දෘෂ්ටි මතවාද හටගන්නවද ඒ සියල්ලම හටගන්න හේතු වෙන්නේ ඒ හේතුඵල ධහම. එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය. ඊළඟට ප්‍රකාශ කරනවා අනාථපිණ්ඩික සිටුතුමා යංකෝපන කිංචි භූතං ස්වාමීනි යමක් හේතුන්ගෙන් හටගත්තා නම් යමක් සංකත නම් යමක් චේතනාවකින් නම් ඉපදුනේ යමක් හේතුඵල ධම තුලින් නම් ඉපදුනේ තදනිච්ඡං ඒ සියලු දේවල් අනිත්‍ය ස්වභාවයට අයිති ඒ සියලු දේවල් විනාශ වෙලා යනවා යද නිච්ඡං තං දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒක ඒකාන්තයෙන්ම දුකට අයිති දෙයක්මයි යම් දුක්ඛං තදේවසෝ ආයස්මා පල්ලීනෝ තදේසෝ අයස්මා අජූපගතෝ ඒ අනාථපිණ්ඩික සිටුතුමා කියනවා දැන් ඔයගොල්ලෝ ප්‍රකාශ කරපු සියලු මතයන් තුල දැසගෙනයි ඔයගොල්ලෝ ඉන්නේ ඒ වගේම ඒ මතවාද තුල ඒ මතවාද වලින් මිදෙන්න බැරුව ඒ මතවාද තුලම läගගෙන ඒ මතවාද අදහස් Tamangeමයි හිතාගෙනයි ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ නමුත් ඒ සියල්ල හේතුන්ගෙන් හටගත් නිසා ඒ වගේම සංකත වූ දෙයක් නිසා, චේතනාවකින් හටගත් දෙයක් නිසා, ඒ වගේම හේතුඵල ධර්ම තුලින් හටගත් දෙයක් නිසා ඒ සියලු දේවල් අනිත්‍යයි, දුකයි, තමාගේ වශයෙන් පැවැත්තිය නොහැකි ස්වභාවයට අයිති. මෙන්න මේක තමයි ලෝකයේ තියෙන යථාර්ථය. ඊට පස්සේ අර අනාථපිණ්ඩික සිටුතුමාගෙන් අර පරිත්‍රාජක පිරිස අහනවා සිටුතුමනි දැන් අපේ මතවාද අපි ප්‍රකාශ කළා. එතකොට නමුත් ඔබතුමාගේ අදහස ඔබතුමා තාම අපිට කිව්වේ නැහැ. මොකද්ද ඔබතුමාගේ අදහස? ඒක අපි දැනගන්න කැමතියි කියලා අර පරිබ්‍රාජක පිරිස ඉල්ලා හිටියා. ඊට පස්සේ අර අනාථ පින්ඩික සිටුමා කියනවා මෙන්න මෙහෙම. යම්කෝ බන්තේ කිංචි භූතං ස්වාමීනි යමක් හේතු නිසා හටගත්තාද සංකතං හේතුඵල ධර්ම තුලින් ඉපදුනා වූ යමක් ඇද්ද ඒ වගේම චේතිතං ඒ චේතනාවකින් හටගත්තා වූ අදහසකින් හටගත්තා වූ යමක් ඇද්ද පටිච්ච සමුප්පන්නං හේතුඵල ධහමට අයිතිව අවිද්‍යාව සහගතව තණ්හාවෙන් බැඳිලා කෙලෙස් සහිතව මේ ලෝකයේ තුල ඉපදුනා වූ යමක් ඇද්ද තදනිච්ඡං ඒ සියල්ලම අනිත්‍යයි යදනිච්ඡං තං දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒ සියලු දේවල් දුකටයිති යම් දුක්ඛං තං නේතං මම ඒ සියලුම දේවල් යමක් දුකටයිති නම් ඒ සියලු දේවල් මගේ නොවේ මම නොවේමි මාගේ ආත්මය නොවේ කියන්නේ මගේ මා වසඟේ තමා වසඟේ පැවැත්විය හැකි දෙයක් නොවේ ඒවන් දිච්චිකෝ හම්බන්තේති ස්වාමීනි මගේ අදහස උන්නෝකයි එතකොට පින්නතනේ අපි තේරුම් ගන්නට ඕනේ මේ ලෝකයේ මේ සියලුම දේවල් හේතුන්ගෙන් හටගත්තු දේවල්. දැන් බලන්න සෝතාපන්න ඵලයට පත්වීම පිණිස ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාවේ කියන්නේ ධම්සක් ප්‍රවතුම් සූත්‍රය දේශනා කරද්දී අවබෝධ කරගත්තු කාරණා අපිට ධම්සක් ප්‍රවතුම් සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති මේ ලෝකේ යමක් හේතු නිසා හටගත්තාද? ඒ සියලු දේවල් හේතු නැතිවීමෙන් නැති වී යන ස්වභාවයටයි මෙන්න මේ කවබෝධ කරගත්තු කෙනාට කියනවා සෝතාපන්න වූ ශ්‍රාවකයා කියලා. ඒ සෝතාපන්න වූ ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි ඒ ශ්‍රාවකයා කිසිම දවසක කිසිම දෙයක් හේතු නිසා හටගන්න කිසිම දෙයක් නිත්‍ය වශයෙන් අදහසකට එන්නේ නැහැ. ඒ වගේම සත්ව වශයෙන් අදහසකට එන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් හැටියට අදහසකට එන්නේ නැහැ. එතකොට මේ වාසනාව උදා කරගන්න මානසිකත්වයේ ගොඩනගා ගන්නට තිබෙන්නේ යම්කිසි කාරණාවක් අවබෝධ කරගැනීමෙන්. ඒ අවබෝධ කරගන්නා වූ කාරණාව තමයි පටිච්ච සමුප්පාදය. අපි දන්නවා අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං ආදී වශයෙන් ඒ පටිච්ච සමුප්පාදයේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත සමුදය සහ නිරෝධය කියන මේ කරුණු දෙකම. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕනේ මේක අයිති වෙන්නේ බාහිර ලෝකයට නෙවෙයි. මේ පටිච්ච සමුප්පාදය සකස් වෙන්නේ අපේ ජීවිත තුළ. මේ වෙලාවෙත් අපේ ජීවිත තුළ ඒ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සකස් වෙමින් පවතිනවා. ඒ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය තුළයි මේ ලෝක සත්‍යය මේ කරන සියලු දේවල් කරන්නට යොමු වෙලා තියෙන්නේ. එතකොට ඒ පිළිබඳ අවධානය නැති නිසා මේ ලෝකයේ ඒ තමන්ගේ ජීවිතයේ තුල සකස් වෙන හේතුඵල ධර්ම කෙරෙහි අවධානය ඒ පිළිබඳ තියෙන නොදැනුවත්කම ඒ පිළිබඳ තියෙන අනවබෝධය ඒ පිළිබඳ තියෙන නොයැටීම නිසා ප්‍රඥාව නම් වූ ඇස නොමැති නිසා මේ පටිච්ච සමුප්පාදය තුලින් සකස් වෙන ඒ ස්වභාවයන්ට සසර ගමනකට යොමු වෙලා මේ සත්‍යයන් වාසය කරනවා එතකොට අපි තේරුම් ගන්නට ඕනේ මේ හේතුඵල ධම. එහෙම නැත්නම් මේ පටිච්ච සමුප්පාදය කියන දෙයින් ඒ සියලු දේවල් ඒ හේතුඵල ධමයටයි තිය දේවල් අවබෝධ කර ගැනීමෙන් තමයි මේ ලෝකයේ සියලුම හේතුන්ගෙන් හටගන්න යමක් ඇද්ද ඒ සියලු දේවල් හේතු නැතිවීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයට අයිති කියලා අපට ඒ අවබෝධයටපත් වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ඒ ස්වභාවයටපත් වූ කෙනා කිසිම දවසක සතර අපායට නොයන බව අපගේ ශාස්ත්‍ර වූ ගෞතම මහා මුනිඳුරන් වහන්සේ අපට දේශනා කොට වදාළා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඒ පෙන්වා දුන්න දෙය අපිට නිකන් කියපු දෙයක් නෙමෙයි. එහි තියෙනවා වඩා ගැඹුරු අර්ථයක්. ඒ ගැඹුරු අර්ථය නොදන්න කෙනා මේ ධර්මය සහැල්ලුවට ලක් කරනවා. මේ ධර්මය හැලුවට ලක් කරලා තමන් විසින් බොහෝ අකුසල් රැස් කරගන්නවා. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ තුල තියෙන හරය කුමක්ද කියලා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ තුල තියෙන හරය තමයි මේ ලෝකයට විමුක්තිය උදා කර දීම. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය තුලින් තමන්ගේ ජීවිතයේ පවතින ස්වභාවයම අවබෝධ කරගෙන ඒ තුලින් ඒ කෙරෙහි තියෙන ඇල්ම දුරු කරලා ඒ තුලින් නිදහස් වීමට කියනවා විමුක්තිය කියලා. ඒ විමුක්තියටපත් වූ කෙනා, ඒ විමුක්තිය කරා ගමන් කරන ශ්‍රාවකයා ගිහි සමාජයේ ඉන්න පුළුවන්. ඒ ශ්‍රාවකයා පැවිදි සමාජය තුල ඉන්නත් පුළුවන්. නමුත් ඒ කෙනා ලෝක යථාර්ථය නුවණින් දකින නිසා ඒ ශ්‍රාවකයාට තියෙන විශාරද බවක්. ලෝකයට නොඇලී වාසය කිරීමේ හැකියාව උපදිනවා. අන්නේ වාසනාව උපදවාගත්තු කෙනා පුදුමාකාර වූ සැපයකින් සැහැල්ලුවකින් තමන්ගේ ජීවිතය ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ මේ ලෝකේට කොයිතරම් ධර්මයේ කිව්වත් ඒ ධර්මයේ මේ මිනිසුන්ගේ සිත් සතන් තුළ නොපිහිටන්නට ප්‍රධාන හේතුවක් තමයි මේ ජීවිතය ගැන මේ ගැඹුරු ධර්මය නොඇසීම. ඒ ගැඹුරු ධර්මයේ පිළිබඳව වඩ වඩාත් කතාබස් නොකිරීම. එතකොට අපි මේ ධර්මයේ නිතර නිතර අපි ප්‍රගුණ කරනවා නම් අපේ ජීවිතය තුළ මේ දේවල් ප්‍රඥාව මෙහෙवला අපි තේරුම් ගන්නට වෙහෙසෙනවා නම් ඒ තුල අපි මහන්සියක් කැපවීමක් උත්සාහය දරනවා නම් මේ ලබාගත් මනුස්ස ජීවිතය හිස් ජීවිතයක් බවට පත් නොවි අපිට වාසනාවදා කරගන්න පුළුවන් මේ ලෝකේ බොහෝ දෙනා සාමාන්‍ය විදිහට ඉපදිලා සාමාන්‍ය විදිහට ජීවත් වෙලා සාමාන්‍ය විදිහට රැකී ආරක්ෂා කරලා හි මැරිලා යනවා නමුත් මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගත්තු ශ්‍රාවකයා සතර පාය නිදහස් වෙන උතුම් ස්වභාවයටපත් වෙලා තමන්ගේ ජීවිතය යථාර්ථය අවබෝධ කරගෙන සදාටම මේ දුක් ස්වභාවයෙන් නිදහස් වෙන මානසිකත්වය ගොඩනගාගෙන මේ ලෝකය අතහැරලා දානවා. එතකොට මේ දෙකේ වෙනස මේකයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න දහම් කාරණාවල තියෙනවා යම් පරේ සුඛිතෝ ආහු තදරියා ආහු දුක්ඛතෝ යමක් මේ ලෝකේ සාමාන්‍ය පුතග්ජන සත්‍යයට සැපයයි සලසන සලකනවාද ආර්යයන් වහන්සේලාට ඒ කියන්නේ ලෝකේ යථාර්ථය දකින දිවි වේවා පැවිදි වේවා ඒ ලෝක යථාර්ථ අවබෝධ කරගත්තු ශ්‍රාවකයාට ඒක දුකක් හැටියට ඇතිනෙන්නේ දැන් බලන්න මේ ලෝකයේ මිනිසුන් වැඩිපුරම තමන්ගේ ඇස් දෙක පිනවමින් කන් දෙක පිනවමින් නාසය දිවකය පිනවමින් මේ ලෝකෙ මේ ඉන්ද්‍රියන් පිනවීමේ යෙදී වාසය කරනවා එතකොට මේක වැළකුණ කෙනෙක් දිහා කෙනෙක් බලන්න පුළුවන් අනේ මේ මොන දුකක් විඳින්නේ කියලා. නමුත් සත්‍ය වශයෙන්ම යථාර්ථ අවබෝධ කරගෙන දෘෂ්ටියක් වශයෙන් නොපැමිණ තමන්ගේ ජීවිතය තුළ තියෙන යථාර්ථ අවබෝධය තුළින්ම ඒ ඇල්ම දුරු කරලා රූප ශබ්ද ගන්ධ රස පහස කෙරෙහි තමන්ගේ සිත නිදහස් කරගෙන වාසය කරන කෙනා බොහොම සුවසේ වාසය කරන කෙනෙක් බවට පත් වෙන. නමුත් කෙනෙක් ඉන්න පුළුවන් මේ විදිහට. සමහර අය ඉන්නවා නොයෙකුත් අදහස් නිසා. මෙහෙම හිටියොත් හොඳයි කියන අදහස නිසා. එක එක දෘෂ්ටි වලට පැමිණිලා ඒ යම් යම් අදහස් තුළ ගත කරන අය ඉන්නවා. ඒ කෙනා ඒක දෘෂ්ටියක ඉන්නවා මිසක් යථාර්ථ අවබෝධයකින් මේ දේ කරනවා නෙමෙයි. ඒ නිසා මේ ලෝකේ ඇත්ත වටහාගෙනම ප්‍රඥාව නම් වූ ඇස උපදවාගත ඒ උපදවා ගැනීමට උපකාර වෙන ධර්මයේ ප්‍රගුණ කිරීමෙන් තමන්ගේ ජීවිතය තුළින් ඒ ධර්මයේ ප්‍රගුණ කරලා යථාර්ථය දකින කෙනා ඊටාම සුවසේ වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මනුස්ස ජීවිතයේදී අපිට ලබන්න පුළුවන් උතුම්ම වාසනාව තමයි ඒ දේ. මේ සංසාර ගමන් කරගෙන යද්දී ඕනතරම් අපි දෙව්ලොව ඉපදිලා ඇති. ඕනතරම් අපි මනුස්ස ලෝකෙ ඉපදිලා තියෙනවා. ඕනතරම් අපි බ්‍රහ්ම ලෝකවල ඉපදිලා තියෙනවා. ඒ වගේම සතර අපායේ කෙලවරක් නැතුව උපත ලැබලා තියෙනවා. මේ සියලෝම ගමන් වලින් අපි නොගිය එක ගමනක් තියෙනවා. ඒ තමයි ඒ බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන ආර්ය ශ්‍රාමික මාර්ගය අනුගමනය නොකිරීම. ඒ ආර්ය ශ්‍රාමික මාර්ගය අනුගමනය නොකර වෙන කිසිම දෙයක් කළත් ඒ තුලින් ඒ විමුක්තිය උදා කරගන්න ලැබෙන්නේ නැහැ. එක එක්කෙනා නොයෙකුත් අදහස් තුල ඉඳගෙන මේ මේ විදිහට කළාම නිදහස් වෙන්න පුළුවන් මේ දුකෙන්. මේ මෙහෙම කරාම නිදහස් වෙන්න පුළුවන් කියන මතවාද දරාගෙන ඉන්නවා. ඒ සියල්ලමයි තියෙන්නේ හේතුඵල ධර්මයෙන් හටගත්තා වූ නොයෙකුත් අදහස් මතවාද වලට පමණයි. නමුත් ඒ ජීවිතේ ඇත්ත අවබෝධ කරගන්න ශ්‍රාවකයා අවබෝධ කරගන්න තියෙන්නේ පටිච්ච සමුප්පාදය. බුදුරජාණන් වහන්සේ වදාලා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමෙක් ධර්මයේ දකින්වාද ඔහු මාව දකිනවා ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා හත්තිපදෝපම සූත්‍රයේදී දේශනා කොට වදාලා යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යමෙක් හේතුඵල ධර්ම අවබෝධ කරගනීද ඔහු මේ ධර්මය අවබෝධ කරගත්තු කෙනා බවට පත් වෙනවා කියලා. එහෙනම් අපිට මේ ලෝකේ ලැබුණ උතුම්ම වාසනාව මේ වෙනකොට ඒ ලැබුණ උතුම් වාසනාව තමයි බුද්ධ ශාසනය මුණ ගැසීම. ඒ වගේම මනුෂ්‍ය ජීවිතයක්, පිරිසිදු මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න ලැබුණ වාසනාව. මේ කාරණාව ඊටාම දුර්ලභයි. මේ කරුණ දෙක ලෝකේ ලැබෙන්නේ බලවත් පිනක් කරගත්තු කෙනෙකුට. එතකොට ඒ ලැබුණ අවස්ථාවෙන් තමන් ප්‍රයෝජනෙ ලබා නොගත්තොත් තමන්ගේ ප්‍රඥා ඇස උපදවා ගන්නට කල්පනා නොකළොත් ඒ කෙනාට මේ ලැබුණ බුද්ධ ශාසනයෙන් මහඟු ප්‍රයෝජනයක් ලබා ගන්න බැරිව නිකරුණේ මරණයටපත් වෙන සිදු වෙනවා. අද කාලේ අපිට දකින්න ලැබෙනවා බොහෝ ආචිලා සියල වයසට ගිය අය, තරුණ අය, මැදි වයසේ බොහෝ දෙනෙක් මරණයටපත් වෙනවා. නමුත් මේ බොහෝ දෙනෙක් මරණයටපත් වුණත් වැඩි පිරිසක් සතර අපායට යන මානසික ස්වභාවයේ ඇතුළයි මරණයටපත් වෙන්නේ. ඒ සතර අපායට යන මානසික ස්වභාවයෙන් අත මිදිලා ධර්මයේ Tamange සිත තුළ පිහිටුවාගෙන ප්‍රඥාව නම් වූ ඇස උපදවාගෙන මරණයට පත්වන පිරිස ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ නියපොත්තට පස් ටිකක් අරන් උපමා කරලා බුදුරජාණන් වහන්සේ දවසක් නියපොත්ත මතට පස් වල්පයක් අරගෙන ප්‍රකාශ කළා මහණෙනි මේ පස් වල්පයේද වැඩි මහ පොළොවේ තියෙන පස්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ විසුණු වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීනි මහ පොළොවේ තියෙන පස් ප්‍රමාණය මෙපමණයි කියලා කියන්න බෑ. නමුත් මේ නියපොත්ත මත තියෙන ඊටාම ස්වල්පයි ඊටාම සුට්ටයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ මනුස්ස ලෝකේ දෙවියන් අතර උපදින්නා වූ යම්තා සත්ව පිරිසද්ද. ඒ සත්වයන් අතරින් සතරපාට යන මානසිකත්වය ඇතුව චුත වෙනවා මරණයටපත් වෙනවා මේ මහ පොළොව වගේ පිරිසක්. මේ නියපොත්තර ගත්තු පස්තික වගේ ඊටාම සල්පයයි ඒ දෙවියන් අතරිනුත් මිනිසුන් අතරිනුත් ඒ සතරපාට යන මානසිකත්වයෙන් නිදිලා ධර්මයේ වටහාගෙන මරණයටපත් වෙන්නේ එතකොට බලන්නේ තිරසට අපි අයිති නොවුනොත් අපට වෙන ඉරණම කුමක්ද පින්නතුනි? මේ මනුස්ස ජීවිතෙන් අපට සැබෑ අර්ථය ලබා ගන්න පුළුවන් වේද? මේ බුද්ධ ශාසනයෙන් අපට සැබෑ හරය අර්ථය ලබා ගන්න පුළුවන් වේද? ඒ නිසා අපේ ජීවිතයට වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කර ගැනීම. ඒක තමන් විසින් නුවණ කල්පනා කරලා පුරුදු කරන්න ඕන දෙයක්. ඊට පස්සේ මේ විදිහට ඒ අනාථ කුණ්ඩික සිටුතුමා කිව්වහම අනාථ පින්ඩික සිටුතුමාට කියනවා අර පරිබ්‍රාජක පිරිස එහෙනම් සිටුතුමනි දැන් මේ ඔබ කියපු මතයත් ඔබ කියපු අදහසත් එහෙනම් ඒකත් හේතු නිසා හටගත් එකක් නේ. ඒකත් සංකත දෙයක් නේ. ඒකත් චේතනාවකින් හටගත් දෙයක් නේ. ඒ ඔබ කියපු අදහසත් හේතුඵල ධාමින් හටගත් දෙයක් නේ. ඒ නිසා ඔබතුමා ඕකට ඇලිලා නේද ඉන්නේ කියලා ඇහුවා. ඔය මතවාදයට ඔබතුමා බැසගෙන නේද ඉන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ අනාථපිණ්ඩික සිටුතුමා කියනවා ස්වාමීනි මම ඔය කාරණාව ඒ කාරණාව මම නමේසු අත්තා තියමේක යථා භූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං ඒ මාගේ වශයෙන් පැවැත්විය නොහැකි ලෝකයක් මේ ලෝකයේ තුල තියෙනවා කියලා. මේ ජීවිතය තුල තියෙන්නේ තමාගේ වශයෙන් පවත්වන්නට නොහැකි දෙයක් කියලා. සම්මප්පඤ්ඤාය සුදිට්ඨං. දියුණු කරන ලද ප්‍රඥාවෙන් මා විසින් මනාවකට දැකගත්තා. ඒ කියන්නේ ඒක ශ්‍රවණ මාත්‍රයක් පමණක් නෙමෙයි. ඒක ඇසීම් මාත්‍රයක් විතරක් නෙමෙයි. ඒක තමාගේ ජීවිතය තුළින් ප්‍රඥාව නම් වූ ඇස උපදවාගෙන දැකගත්තා. ඒ වගේම තස්සක උත්තරින් නිස්සරණං යථා භූතං පජානාමිති. ඒ වගේම ඔය අනිත්‍ය වූ දුකට අයිති තමාගේ වශයෙන් පැවැත්වේ නොහැකි වූ දේයින් නිදහස් වෙන ක්‍රමයක් මම දන්නවා කියලා ප්‍රකාශ කළා. ඒකෝර බලන්න අපිට මේක තේරුම් ගන්න ටිකක් අපහසුයි. මොකද හේතුව මේක ඔබ නිතර අහලා නැති දෙයක් නිසා වෙන්න පුළුවන්. නමුත් ඔබ මතක තියාගන්න මේ දුකෙන් නිදහස් වෙන ක්‍රමයයි මේ අනාථ පිළික සිටුතුමා මේ ප්‍රකාශ කළේ. එතකොට අනිත්‍ය දුකටයි අනාත්ම ස්වභාවයෙන් යුතු දෙය තුලින් නිදහස් වීමේ මානසිකත්වයේ තියෙන්නේ ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකයාට. එතකොට අනාථ පිළික සිටුතුමා ඒ විදිහට ප්‍රකාශ කළාට පස්සේ අර පරිත්‍රාජක පිරිසට කියන්න දෙයක් නෑ. නිශ්ශබ්ද වුණා. ඊට පස්සේ නිශ්ශබ්ද වෙලා මූණ හකුලවා ගත්තා. මූණ හකුලවාගෙන බිම් බලාගත්තා. බිම් බලාගෙන කිසි දෙයක් වැටහෙන්නේ නැති විදිහට ඉඳු කල්පනා කළා. ඊට පස්සේ අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේක ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ ලස්සන පිළිතුරක් දුන්නා. ඒ භික්ෂුන් වහන්සේලාට කිව්වා මහණෙනි බලන්න කිව්වා. මේ අනාථපිණ්ඩික සිටුතුමා මේ එයා ඒ පරිත්‍රාජක පිරිසට ප්‍රකාශ කරපු දෙය අවුරුදු 100ක් උපසම්පදා වෙලා අවුරුදු 100ක් ගිය භික්ෂුවක් ප්‍රකාශ කළ යුත්තේ ඔය ආකාරයටයි කිව්වා. එතකොට බලන්න ගිහි කෙනෙක් විශාරදව අන්‍යාගමික පිරිසකට පිළිතුරු ලබා දුන්නා. එතකොට ඒ පැවිදි කෙනෙක් වෙලා අවුරුදු 100ක් ගිය ධර්මය අවබෝධ කරගත් කෙනෙක් වුණත් ওই විදිහට තමයි කිව්වා පිළිතුරු ලබා දෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ ධර්මය ගිහි පැවිදි හැම දිනාටම එකසේ පුරුදු කළ හැකි. ඒ ධර්මයේ තුල අවබෝධයක් කරා ගත කරන්නට පුළුවන් ඒ උතුම් ධර්මය තමයි අපි මේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් මේ ඉගෙන ගන්න උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ නිසා මේ මනුස්ස ජීවිතයේදී අපට පුළුවන්කම ලැබෙන්නට ඕනේ මේ ලබාගත් මනුස්ස ජීවිතය තුළ තමන්ගේ ජීවිතේ සතර අපායන් මුදවාගෙන ඒ මුදවා ගන්නා වූ ප්‍රඥාව නම් වූ ඇස ඒ ධම්මස උපදවා ගන්න අපි වාසනාවන්ත වෙන්නට ඕනේ. ඒ පිළිබඳව අපි අවධානය යොමු කරන්නට ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ මේට වසර 2600කට කලින් ලෝකයට පහළ වෙලා දේශනා කරපු ධර්මයේ තුල තිබෙන්නේ ඒ කාරණාව. ඒ නිසා අපේ ජීවිතයට මේ උතුම් ධර්මය පුරුදු කරගෙන මේ ලබාගත් මනුස්ස ජීවිතය සතර අපායන් නිදහස් කරගෙන සදාටම දුකින් නිදහස් වීමේ වාසනාව උදා කරගන්නට අප හැම දිනාටම මේ ධර්මයේ උපකාර වේවා කියලා කවුරුත් සාදු කියන්නේ. අද දවසේදී මේ ධර්ම දේශනාවේ මේ පිරිස් කිහිපයක් ඒකරාශී වෙලා අද දවසේ දායකත්වයෙන් දරනවා මේ ධර්ම දේශනාව සඳහා විසින් 1970 අප්‍රේල් මාස 1 වෙනි දින පරිලෝකසපත් කුලියා පිට තුන්මෝදර විසූ පීටර් සුබසිංහ මහතාට සහ දෙමාපියන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා දායකත්වයෙන් දරන්නේ ඇතුල් කෝට්ටේ අංක 821 නිවසේ භාර්යාව සහ දූ දරුවන් විසින් 1970 අප්‍රේල් මාස පළවෙනි දින පරිලෝසපත් කුලියාපිට තුන්මෝදල විසූ පීටර් සුබසිංහ මහතාට සහ දෙමාපියන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා දායකත්වය දරන්නේ ඇතුල් කෝට්ටේ අංක 821 නිවසේ භාර්යාව සහ දූ දරුවන් විසින් ඉතින් අද දවසේදී දායකත්වයේ දරන ඒ සියලු දෙනාට ඒ වගේම මේ පරිලෝකීය සියලු දෙනාට නිවන් සුව සැලසේවා ඒ වගේම ජීවත්ව සිටින සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා සාදු කියන කවුරුත් ආකාශට්ටා සිබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා සිබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ටා සිබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති Thank you. අද ධර්මානුශාසනාව පැවැත්වූ මේ සිතානන් වහන්සේ ගාල්ල මැලෑගොඩ මහමෙවුනාව භාවනාසතු වාසී පූජ්‍යපාද වන්නලුවාවේ අමතගවිසි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනිකට තව තවත් ඉටු කරන් ශක්තිය ධෛර්යය නිරුක් නිරෝගී සුවයේ ජීවනයේ අපි ප්‍රාර්ථනා කරමු. මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් වූ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් වැඩි තොරතුරු සඳහා විමසන්න 01 1 30 710 දුරකථන අංකය 01 1 30 710 82 දුරකථන අංකය. සියලු දෙනාටම තිරුවන් සරණයි. Thank you.